චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සත්ධර්ම මතු සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ සද්ධම්ම මතු සුමතුර ධර්මදේශනාව සඳහා බැරපෙන ඇරවීම මෙමස 18 වන දින තම ජන්මදිනය සැමරීමට අපේක්ෂාවෙන් සිටින ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මිය ඇතුළු පින්බර පිරිස විසින් ඔබත් බ්‍රහස්පතින්දා උදැසන 8ට සද්ධම්ම මතු සුමధుර ධර්මදේශනාව ශ්‍රවණය කරන්න.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 ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්. අද දවසේත් අපි 15 වන සූත්‍ර දේශනාව වශයෙන් මහා සීහනාද සූත්‍රය තෝරා ගැනීමත් අද දවසේ එහි 7 වන සූත්‍ර දේශනාව සිදු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා පින්වත් දායකත්වයේ දරනවා ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මියගේ 18 වන ජන්මෝත්සවයේ යෙදিলা තිබෙනවා 2020 වර්ෂයේ ජූලි මාසයේ 18 වන දිනට ඒ නිමිත්තෙන් ඇයට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා ධනුෂ්කා මිතිලා ද සිල්වා මහත්මියත් පවුලේ සියලු දෙනත් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා තමන් නමින් මේ පරිලව යන්නට යෙදුණු ක්‍රිස්ටිද සිල්වා පියාණන් වහන්සේටත් ඩඩ්ලි ෂෙල්ටන් ද සිල්වා මහතාටත් රන්දිල් සහ ප්‍රසාද් සහෝදරයින් දෙදෙනාටත් දයාවති ගමගේ ආච්චි අම්මාටත් කොරනේලි සිල්වා සීයාටත් නාමලී මුතුගුඩ සහෝදරියටත් පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නට. ඒ වාගේම ධනුෂ්කා මිතිලාද සිල්වා ඇතුළු පවුලේ සීලු දෙනාටත් සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිත මිතුරන්ටත් ආයති භවයක සැප ප්‍රතිපදාවෙන් නිවන් සම්පත් ප්‍රාර්ථනා කරන්නට යෙදෙනවා. ඒ වගේම ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මියගේ 18 වන ජන්මෝත්සවයේ නිමිත්තෙන් ජූලි මාසයේ 18 වන දිනට යෙදෙන එම ජන්මෝත්සවයට තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ ආශිර්වාදයේ බලාපොරොත්තුෙන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. පින්වත්නි සියලු දෙනාම එකට එකතු වෙලා අද දවසේත් මේ උදෑසන කාලේ ඊතා වටිනා ඊතා අගේ කළ යුතු පුණ්‍ය කර්මයක් સિદ્ધ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දසබලධාරී තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ ශ්‍රී සද්ධර්මයෙන් අංශු මාත්‍ර ධර්මපරියායක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. අපි ඔබට 15 වන ධර්මදේශනාව යටතේ නැතිනම් සද්ධම්ම මදු ධර්මදේශනා මාලාවේ 15 වන ධර්මදේශනාව වශයෙන් මජ්ක්‍ධිම නිකායේ සීහනාද වර්ගයේ එන මහා සීහනාද සූත්‍රය මාතෘකා වශයෙන් තබන්නට යෙදුණා. ඒ සූත්‍ර දේශනාවේ 7 වන ධර්මදේශනාව තමා අද දවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි අපි ගිය සතියේ ඔබට කියා දෙන්න තියදුනා බුදුරජාණන් වහන්සේගේ දස බලයන් පිළිබඳවත් ඒ බලයන් අතරින් පළවෙනි බලය වශයෙන් සලකන තානත්ථාන ඥාන සම්පත්තිය පිළිබඳවත් ධර්ම දේශනාවන් ආරම්භ කරන්නට යෙදුණා. ගියවර අපි ඔබට කියා දුන් කාරණා පිළිබඳව කෙටියෙන් මතක් කර සිටිනවා නම් බුදුරජාණන් වහන්සේගේ මේ ඨානත්ථාන ඥාන සම්පත්තියත් සමග තවත් ඥානයන් 9ක් පවතින බවත් මේ සියල්ලේ එකතුව දස බල ඥාන සම්පත්තීන් හැටියට මේ මහා සීහනාද සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන බවත් අපි ඔබට කිව්වා. ඒ වගේම මේ ඨානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳව විග්‍රහ කරනකොට ස්ථානට්ඨාන ඥාන සම්පත්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ස්ථානයේ ස්ථානයේ වශයෙන්ුත් අස්ථානයේ අස්ථානයේ වශයෙන්ුත් දැනගැනීමේ දැකගැනීමේ ਸਰවකතා ඥානයක් පවතින බවත් ඒ ඥානයෙන් සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ අට පිරිසක් පොළොව බවට පත් කරලා ඒ අට පිරිස මත නැගී සිටමින් ඔවුන් අභිභවනය කරමින් මේ ලෝකයේ තුල වැඩ වාසය කරනවා කියලා අපි ඔබට ගියවර කියා දුන්නා. ඒ වගේම ඒ කරුණු අතර විශේෂයෙන්ම මේ ඨානාඨාන ඥාන සම්පත්තියට එන කරුණු අතර ප්‍රධාන කරුණු 24ක් පවතින බවත් ඉන් කරුණු කිහිපයක් අපි ගියවර ඔබට කියා දෙන්නට යෙදුණා. කෙටියෙන් මතක් කරනවා නම් එකක් තමා සෝවාන් ඵලයට පත්වෙච්ච කිසිම සත්වයෙක් සියලු සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒ වගේම සංස්කාර ධර්මයන් සැප වශයෙන් ගන්නෙ නැහැ. සංස්කාර ධර්මයන් ආත්මීය වශයෙන් ගන්නෙ නැහැ කියලා අපි කතා කරා. නමුත් පෘථග්ජන භූමියේ සිටින තවමත් සෝවාන් ඵලයටපත් නොවුනා වූ පෘථග්ජන සත්වයින් විසින් සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන් ගැනීමත් සැප වශයෙන් ගැනීමත් ආත්මීය වශයෙන් ගැනීමත් සිද්ධ කරන බව ප්‍රථම කාරණා තුනේදී විස්තර කරන්නට යෙදුණා. ඒ වගේම සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ අතින් කිසිම හේතුවක් නිසා තමන් ලෝකයට ඉපදුවා වූ ජාතකලා වූ මව සහ පියා කියන දෙදෙනාගේ ජීවිතය තොර කිරීම නැත්නම් ඔවුන් ඝාතනය කිරීම කිසිම අවස්ථාවක සිදු නොවන බවත් අපි ඔබට කියා දෙන්නට යෙදුණා. ඒ වගේම යම්කිසි සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙකුගේ අතින් රහතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ තොර නොකරන බවත් ඒ වාගේම බොහෝම රෞද්‍ර සිටිවිල්ලෙන් ඒ වාගේම අකුසල චේතනාවෙන් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ ධාතුව නොසලවන බවත් ඒ වාගේම සංඝ වේද කර්මය නොකරන බවත් අපි ඔබට අවසාන වශයෙන් කියා දුන්නා. එතකොට ඒ ඔස්සේ අපි කාරණා කිහිපයක්ම සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි එතෙන් සිට එහි දිගුවක් හැටියට ඉදිරි කාරණා පිළිබඳව අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවත් වෙනදා වාගේම ලංකාවාසී ලෝකවාසී මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටම සියලු ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීම සඳහාත් ලෝකෝත්තර පලාදිගමනයන් අධිගමනය සඳහාත් නිවන් සුවය සඳහාත් එක හා සමානව හේතු වාසනා වේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. පින්වත්නි ඊළඟ කාරණාව විදිහට අපිට කතා කරන්නට තියෙන්නේ කිසිම කාරණාවක් හේතු කොටගෙන දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙකු නැත්නම් සෝවාන් ආදී මඟඵල නිවන් දැක්කා වූ පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් Tamanගේ ශාස්ත්‍රෝත්වයට පත් කර නොගන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ ලෝකයේ සත්වයන් පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ලෝක සත්වයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් ආර්ය පුද්ගලයන් දෙකොට අනෙක් විරස තමා අනාර්ය පුද්ගලයන් කියලා. ආර්ය පුද්ගලයන් හැටියට ගණන් ගන්නකොට මේ ආර්ය කියන වචනය භාවිතාවන ස්ථානයත් සමග යොදනු ලබන ආකාරයේ නානාත්වයක් ඇති බව අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරීක්ෂා කරලා බලනකොට අපිට දැනගෙන ගන්නට පුළුවන්. මේ ආර්ය අනාර්ය කියන බෙහෙදේ ඇති වෙලා තියෙන්නේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ මූලික කරගෙන. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක ආදී රහත් මහරහත් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා. එතකොට මේ පිරිස තමා මේ තුන් පිරිස තමා මේ ලෝකයේ තුල ආර්ය පුද්ගලයන් වශයෙන් හැඳින්වීම සිද්ධ කරන්නේ. ඒ ආර්ය පුද්ගලයන්ගේ වංශය ආර්ය වංශයේ හැටියටත් උන්වහන්සේලා අවබෝධ කළා වූ දුක්ඛ දුක්ඛාදී ලක්ෂණයන්ගෙන් සමන්විත ඒ වාගේම අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලක්ෂණයන්ගෙන් සමන්විත දුක්ඛ සමුදය නිරෝධ මාර්ගාදී ලක්ෂණයන්ගෙන් සමන්විත යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් තිබෙනවද ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ආර්ය ධර්මයේ හැටියටත් ඒ ආර්ය ධර්මයේ ප්‍රතිවේධයට පැමිණීම සඳහා උන්වහන්සේලා විසින් අනුගමනය කරන ලද ධර්ම මාර්ගය ආර්ය මාර්ගයේ වශයෙන්ොත් හැඳින්වීම සිද්ධ කරනවා. එතකොට ඒ ආර්යයන් වහන්සේලා කිසිම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් සරණ යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ විසින් මේ අවස්ථාවේදී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිමිති කරගෙන ඒ වාගේම මේ බුදුරජාණන් වහන්සේගේ සීහනාදයන් තවත් විග්‍රහ කරමින් දේශනා කරනවා. පින්වත්නි දැන් ආර්ය භූමියට පත්වෙච්ච නැත්නම් සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් අපි සලකලා බැලුවොත් ඒ පුද්ගලයන් සමීපේ විශේෂ සංයෝජන ධර්ම තුනක් නැසී පවතිනවා. පෘථග්ජනීන් කෙරෙහි දකින්නට තිබෙන නමුත් සෝවාන් ඵලයට පත්වීමෙන් විනාශ වන නසල දමනු ලබන ප්‍රධාන සංයෝජන ධර්ම තුන තමා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන. අපි මෙතනදී මේ සංයෝජන ධර්ම තුන පිළිබඳව සාකච්ඡා කරලා මේ කාරණාව කොතෙක් දුරට ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට පොදු ධර්මතාවයක් වෙනවද ඒ වගේම ස්ථිර ධර්මතාවයක් වෙනවද අනාරි භූමියේ වාසය කරන පෘථග්ජනයින් අතර කල්යාණ පෘථග්ජනයින් සහ අන්ධ පෘථග්ජනයින්ට මේ කාරණා මොන ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණාවත් අපි මෙතනදී තරමක් විස්තර සහිතව ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී පෘථග්ජනීන් වහන්සේලා කියන්නේ කවුද? ඒ වාගේ මේ පෘථග්ජනීන්ගේ භේදයන් මොනවාද? එහි තිබෙන අස්තිර ස්වභාවය කුමක්ද? ඒ වාගේම එහි තිබෙන භයානක తত্ত্বය කුමක්ද කියන කාරණාවත් මෙහිදී අපි ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්ය භූමියටපත් වෙච්ච ආර්යයන් වහන්සේලා කොපමණකින් මේ ලෝක ධාතුව තුල ස්ථීර භාවයට නැතිනම් බෝධිය අරමුණු කරා වූ පුද්ගලයන් බවට බෝධිය සම්මුඛ වුණා වූ පුද්ගලයන් බවට පත් වෙනවද කියන කාරණාවත් මේ කාරණා යටතේම අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව නැත්නම් නිර්වාණගාමී ප්‍රතිපදාව පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදා වශයෙන්ොත් ලෝකෝත්තර ප්‍රතිපදා වශයෙන්ොත් ප්‍රධාන කොටස් දෙකකින් දේශනා කරලා තිබෙනවා. නමුත් වර්තමානයේ බොහෝ දේශකයන් වහන්සේලා ඒ ඒ සූත්‍ර දේශනාවන් අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ විසිනුත් කරන්නට යෙදුණු ඒ වාගේම මිහිඳු මහරහතන් වහන්සේ විසින් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් පුරා වසර 3ක කාල පරාසයක් අරහත්ත්වයට පත්වීමෙන් අනතුරුවත් මේ ධර්මය pāli අටුවා ටීකා පෙළදහම් සහිතව ධාරණය කර ගැනීමෙන් කියවා ගැනීමෙන් වනපොත් කිරීමෙන් ඒ ලංකාවට ගෙනා වූ අටුවා ආදී ධර්ම ග්‍රන්ථවල අඩංගු වෙන කාරණා අධ්‍යයනය නොකිරීමෙන් මේ ධර්මයේ පිළිබඳව බොහෝ දේශකයන් වහන්සේලාට බොහෝ ගැටලු ඒ වගේම ගැටලු ඇති කරන ආකාරය අප දැකලා තිබෙනවා. ඒක නිසා ප්‍රථමයෙන්ම බොහෝම මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් ආරාධනා කරනවා ගරු කටයුතු මහා සංඝරත්නයටත් මේ ධර්මය පරේක්ෂණය කරන සොයන ශ්‍රද්ධාකාමී උපාසක උපාසිකාවන්ටත් මේ ධර්මය අධ්‍යයනය කරනකොට අටුවා ටීකා ආදී ධර්ම ග්‍රන්ථ අනුසාරයෙන් ඒ වාගේම pāli භාෂාවට මුල් තැන දීලා සිංහල භාෂාවට නෙමේ pāli භාෂාවට මුල් තැන දීලා පෙළ දහම් සහිතව සූත්‍ර දේශනාවෙන් දේශනාවට මනාව අධ්‍යයනය කරන්නට කියලා. මේ අටුවා ටීකාදී ධර්ම ග්‍රන්ථත් ඒ වාගේම භාෂාමය නීති රීතිත් ධර්ම නීති රීතිත් සූත්‍ර නීති රීතිත් කියන කාරණාවලට ගරුත්වයක් නොතිබීම නිසා බොහෝ අවස්ථාවලදී බොහෝ දෙනා අතින් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපිරිසිදු වන ආකාරය නැත්නම් විනාශ වන ආකාරය අපිට වර්තමානයේ බොහොම ප්‍රසිද්ධියේ දකින්නට බලන්නට පුළුවන්. අන්න ඒ නිසා බොහෝම අනුකම්පාවෙනුත් මේ ශ්‍රී සද්ධර්මය ලෝකයේ තුල බොහෝ කාලයක් පවත්වා ගැනීමේ අපේක්ෂාවෙනුත් මේ ධර්මය අධ්‍යයනය කරන ප්‍රවීණයන්ටත් ඒ වගේම ආධුනිකයන්ටත් විශේෂයෙන් අපි ආරාධනා කරනවා පිටරට වලින් ඔබගේ මනස විකෘති කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සැක උපදවන වෙනත් වෙනත් පඬිතයන්ගේ කරුණාකාරණා මනසට යොදා ගන්නේ නැතුව මිහිඳු මහරහතන් වහන්සේ අරිට්ඨ මහරහතන් වහන්සේට වනපොත් කෙරෙව්වා වූ ඒ ක්‍රමවේදයන්ට අනුව pāli භාෂාව ගුරු තනතුරේ ගරු තනතුරේ තබාගෙන බුද්ධ භාෂාව ගුරු තනතුරේ තබාගෙන මේ ධර්ම විනය පෙළත් අටුවා ටීකාදී ධර්ම ග්‍රන්ථ සහිතව පරිස්සමින් අධ්‍යයනය කරන්නට කියලා. ඒ අධ්‍යයනය කරාම තමයි මේ කාරණා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ. පින්වත්නි මේ සක්කාය දිට්ඨිය පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා මේ සක්කාය දිට්ඨිය නැත්තේ සෝවාන් ඵලයේ සිට ඉහළ මාර්ග ඵලයන්ට නිර්වාණය අවබෝධ කළා වූ ආර්යෝත්තමීන් වහන්සේලාට පමණයි කියලා. ඉන් මෙහාට ගෝත්‍ර භූ ඥානයේ දක්වා ඥාන සම්පත්තිය උපදවගත්තා වූ සියලු දෙනාටත් ඒ ඥාන සම්පත් උපදවා නොගත්තා වූ පෘථග්ජන සත්වයින්ටත් මේ සක්කාය දිට්ඨිය නිරන්තරයෙන් තමන්ගේ චිත්තසංතානය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතනයන්ට ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු කෙරෙහි බාහිර අරමුණු කෙරෙහිත් අභ්‍යන්තර චෛතසික ධර්මයන් කෙරෙහිත් සත්ව පුද්ගල සංඥාවෙන් මමායනය කිරීම තමා සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට සක්කාය දිට්ඨිය නිසා තමයි මේ සංසාර ගමන තුල අප සියලු දෙනාම සත්වයෙක් සිටිනවා පුද්ගලයෙක් සිටිනවා මම සිටිනවා මව සිටිනවා පියා සිටිනවා සහෝදරයෙක් සහෝදරියක් සිටිනවා ගස්වල් ආදී මේ සියලු දේ පවතිනවා නැත්නම් සිතේ පවතින චේතනාවන් ඇතිවන චේතනාවන් මම කියලා කෙනෙක් විඳිනවා මම කියලා කෙනෙක් සිටිනවා ඒ චේතනාවන්ටද ආත්මීය දෘෂ්ටියකින් යුතුව ආත්ම සංඥාව ආරෝපණය කරලා මේ සසර ගමන තුල කුසල කුසල සංස්කාර ධර්මයන් රැස් කරමින් සසර ගමන සැරිසරන්නට කටයුතු යොදා ගන්න. එතකොට යම්කිසි කෙනෙකුට මේ සක්කාය දිට්ඨිය නැසීම සඳහා ලෞකික වශයෙන් මූලිකව පූර්ව භාග ප්‍රතිපදාමය වශයෙන්ොත් ඒ වගේම ලෝකෝත්තර ප්‍රතිපදා වශයෙන්ොත් මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්නට සිද්ධ වෙනවා. එතකොට පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් මේ ධර්ම මාර්ගයේ පුරුදු කරනකොට දැන් අපි ගොඩාක් වෙලාවට ධර්ම දේශනාවල ශ්‍රවණය කරලා තියෙනවා. ඒ වගේම ඔබත් අසල ඇති නිවන් දැකීම සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණස්කන්ධයන් තුන වර්ධනය කරන්නට කියලා. පින්වත්නි මේ ධර්මයේ වරදවා ගැනීමෙන්ම දේශනා කරා වූ කාරණාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සීලය, සමාධිය, ප්‍රඥාව කියන ධර්මතා තුනක් විග්‍රහ කරලා තියෙන බව සත්‍යයක්. නමුත් නිවන් දැකීම සඳහා සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් කියන මේ ගුණ කඳු තුන වර්ධනය කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද සීලය, සමාධිය, ප්‍රඥාව කියන ධර්මතා තුන වර්ධනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අර පරිස්සමෙන් විග්‍රහ කරලා බලනකොට තේරෙනවා සීලයත් සමාධියත් ප්‍රඥාවත් නිවන පිණිස පවතින්නේ නැහැ කියලා. එහෙමනම් සීලයත් සමාධියත් ප්‍රඥාවත් කියන මේ காரணා තුන කුමක් සඳහා ಉಪකාරී වෙනවද? කුමක් සඳහා ප්‍රත්‍ය වෙනවද කියන காரணාවත් නිවන සඳහා කුමක් ප්‍රත්‍ය වෙනවද කියන காரணාවත් අර පරිස්සමෙන් ගලපා ගත යුතුයි. මේ කියන காரணා ඔබ ඊතා පරිස්සමෙන් ග්‍රහණය කරන්නට අධ්‍යයනය කරන්න මොකද ඔබත් මමත් බොහෝ කාලයක් ගරු කටයුතු මහා සංඝරත්නයේ මේ වාගේම ධර්මයේ දේශනා කරන ගිහි පින්වතුන්ගෙන් අපි හැමෝම අහලා තිබ්බේ නිවන් දකින්න සීල සමාධි ප්‍රඥා කියන ගුණ කඳු තුන වර්ධනය කළ යුතුයි කියලා. ඒක ඇත්ත. ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරනු ලබන භික්ෂූන් වහන්සේගේ පටිභාන බල සම්පත්තිය අනුව උන්වහන්සේලාගේ අවබෝධය අනුව උන්වහන්සේලා ධර්මයේ කොපමණ ප්‍රමාණයකට අධ්‍යයනය කරාද ධර්මයේ පුහුණු කරාද කියන කාරණාව මත ඒ ධර්ම කාරණා විග්‍රහ කරනු ලබනවා. එහි උන්වහන්සේලාගේ කිසිම දෝෂයක් ඇත්තේ නැහැ. උන්වහන්සේලාගේ අවබෝධයට අනුව සාංශාරිකව උන්වහන්සේලාගේ ප්‍රඥා සම්පත්තියට අනුව උන්වහන්සේලා විසින් මේ ධර්මයේ හැදෑරූ මට්ටමට අනුව ඒ කාරණා දේශනාවන බව බුදුරජාණන් වහන්සේ විසිනුත් දේශනා කරලා තිබෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධහම තුළ සීල සමාධි ප්‍රඥා කියන ගුණ කඳු තුන වර්ධනය කිරීම పూర్ව භාග ප්‍රතිපදාවටයි අයිති වෙන්නේ. මේ ධර්ම මාර්ගයේ ප්‍රධාන වශයෙන් పూర్ව භාග ප්‍රතිපදාවක් සහ ලෝකෝත්තර ප්‍රතිපදාවක් වශයෙන් අංග දෙකකට වර්ගීකරණය කෙරෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව වර්ධනය කළ යුතුයමයි ලෝකෝත්තර ප්‍රතිපදාවට පිවිසීම සඳහාත් ලෝකෝත්තර ප්‍රතිපදාව වර්ධනය කර ගැනීම සඳහාත් කිසිම කෙනෙකුට පූර්ව භාග ප්‍රතිපදාවෙන් තොරව කිසිම අවස්ථාවක ලෝකෝත්තර ප්‍රතිපදාවට බැස ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මතා රැස් වෙන්නේ නැහැ. එතකොට අපි බලමු මේ පූර්ව භාග ප්‍රතිපදාවත් එක්ක මේ කියන සක්කාය දිට්ඨිය නැසීමත් සක්කාය දිට්ඨිය නැසීමත් සමග මේ කියනු ලබන කාරණාව දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් නැත්නම් සෝතාපන්න පුද්ගලයෙක් අන්‍ය ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් කිසිම දවසක සසර පුරාවටම සරණ නොයන බවත් බුදුරජාණන් වහන්සේ පමණක් සරණ යන බවත් ඒ වගේම වෙනත් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් Tamanගේ ශාස්ත්‍රූත්වයට තෝරා නොගන්න බවත් මේ කාරණාවේදී කියන්න තේදුණා. ඒ කාරණාව අපි පොඩ්ඩක් ධර්මානුකූලව ගලපලා බලමු. පින්වත්නි අපි සිල් රකින්නේ මොකටද? අපි සිල් රකින්නේ සමාධිය උපදවන්නට. මොකද සමාධිය ඉපදවනකොට සීලාදී ගුණධර්ම විශේෂයෙන් අවශ්‍ය වෙනවා. අපි සීලය පරිහරණය කරන්නේ සමාධිය උපදවන සමතය සාර්ථක කරනට සමතය අපි සාර්ථක කරගන්නේ විදර්ශනාව වඩන්නට. නැත්නම් ප්‍රඥාව වර්ධනය කරන්නට. එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම තුල නිවන් දකින්න උපකාරී වන ප්‍රධාන ධර්මතා පහක් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. නැතිනම් නිවන් දකින්න බලාපොරොත්තු වන පුද්ගලයෙක් මේ ධර්මතා පහ ඒකාන්ත වශයෙන්ම වර්ධනය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ ජින වචනය තුල සඳහන් කරලා තිබෙනවා. ඒ ධර්මතා පහ තමා සීලය, සමාධිය, ප්‍රඥාව මේ කාරණා තුනම අපි අහලා තිබෙනවා. ඊළඟට විශේෂයෙන් කතා කරනවා විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය කියලා ලෝකෝත්තර ප්‍රතිපදාවන් නැත්නම් ලෝකෝත්තර ඵලයන් දෙකක් පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂා ඥානයන් පිළිබඳවත් විශේෂයෙන් සාකච්ඡා කරනවා. යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙනවා නම් ඒ සෝතාපන්න ඵලයටපත් වන කෙනා සීලයත් සමාධියත් ප්‍රඥාවත් විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන මේ ධර්මතා පහ ඒකාන්ත වශයෙන්ම ස්පර්ශ කරනවා අවබෝධයෙන් යුක්තව ස්පර්ශ කරනවා ධර්මාවබෝධයෙන් දැනගැනීමෙන් ධර්මාවබෝධයෙන් දැක ගැනීමෙන්ම ස්පර්ශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. නමුත් පින්වත්නි සාමාන්‍ය ලෞකික සත්වයාට ධර්මයේ තවමත් පුරුදු කරන ගෝත්‍ර භෝ ඥාන සම්පත්තියේ ප්‍රමාණයටවත් මේ ධර්මයේ පිළිබඳව මානසිකත්වයක් නැති ප්‍රඥා සම්පත්තියක් නැති තැනැත්තාට විශේෂයෙන් සීලය සමාධිය ප්‍රඥාව කියන ගුණ කඳු තුන යම් පමණකට වර්ධනය වුණාට එහෙමත් ඥාන සම්පත්තියක් තියෙන ධර්මයේ පිළිබඳව මනාව අවබෝධයක් තියෙන කෙනෙකුට පමණයි විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන ධර්මතා දෙක යම් පමණකට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේ විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන ධර්මතා දෙක ආකාර දෙකකින් පෘථග්ජන සත්වයාටත් ඒ වගේම ලෝකෝත්තර සත්වයාටත් අධිගමණය වෙනවා. ඒ තමා එකක් අනුමාන ඥාන වශයෙන් අධිගමණය වෙනවා දෙවැන්න ප්‍රත්‍යක්ෂ ඥානමය වශයෙන් අධිගමණය වෙනවා. පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන ගුණස්කන්ධයේ එක් කරුණක් තමා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා කර්ම කාරුණා දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එකක් ස්වාක්කාත ගුණය, දෙවෙනි එක සාන්දිටික නැත්නම් සාන්දෘෂ්ටික ගුණය කියලා මේ ගුණස්කන්ධ දෙකක් පිළිබඳව අපි කතා කරනවා. දැන් ඔබ ඔබගේ ජීවිතයේ මේ ගුණස්කන්ධයන් දෙක පිළිබඳව නැත්නම් ස්වාක්කාත ගුණය පිළිබඳවත් සාන්දෘෂ්ටික ගුණය පිළිබඳවත් කොතරම් ප්‍රමාණයක් වන්දනා ආදී කටයුතු සිදු කරනකොට සජ්ජායනා කරලා කියලා මෙනෙහි කරලා ඇද්ද? නමුත් ඒ කිව්වට සත්‍යයනා කළාට ඒ කියන්නේ මේ කාරණාවයි කියන කරුණ පිළිබඳව අපේ බෞද්ධ පින්තුන් බොහෝමයකට අවබෝධයක් නැති බව සක්සුදක්ෂේ පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මේ කියන කාරණා හොඳට ග්‍රහණය කරගන්න නුවණින් විමසන්න නැවත නැවත මේ ධර්ම කාරණා පරීක්ෂා කරලා බලන්න ශ්‍රවණය කරන්න ඒ වාගේම ඔබට හැකියාවක් ඇත්නම් පුංචි පොතක මේ කාරණා සටහන් වශයෙන් තබාගෙන නැවත නැවත අමතක නොවි පරීක්ෂා කරලා බලන්න උත්සාහවත් වෙන්න කියලා මෛත්‍රී සිතින් යුක්තව ආරාධනා කරනවා. පින්වත්නි මම ඔබට කිව්වා දැන් මේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් කියන්නේ పూర్ව භාග ප්‍රතිපදාවට අයිති කරුණක් කියලා. දැන් අපි උදාහරණයක් හැටියට ගමුකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට සෝවාන් ඵලයටපත් වෙන්නට අවශ්‍ය නම් ඒ කෙනා ඒකාන්ත වශයෙන්ම ප්‍රථමයෙන් ගෝත්‍ර භූ ඥානයේ දක්වා ඥාන සම්පත්තීන් වර්ධනය කරගන්නට ඕනේ කියලා. අභිධර්ම පිටකයේ පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදී විශේෂයෙන් මේ ගෝත්‍ර භූ ඥානය කුමක්ද කියලා ඉතා හොඳින් විස්තර කරලා දෙනවා. ඒ වගේම විභංග ප්‍රකරණයේත් විභංග අටුවාවේත් සූත්‍ර පිටකයේ ඇතැම් සූත්‍ර දේශනාවලත් මේ ගෝත්‍ර භූ ඥානය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ඒ වගේම ඇතැම් තැන්වල මහා කච්චාන මහරහතන් වහන්සේ විසිනුත් මේ ගෝත්‍ර භූ ඥානය පිළිබඳව යම් යම් කරුණු කාරණා දේශනා කරලා තිබෙනවා. ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ තවමත් ලෞකික භූමියේ සිටින සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම වර්ධනය කරමින් යන යම් පෘථග්ජන සත්වෙක්. විදර්ශනා භාවනාවේ යෙදීම නිසා ඔහුගේ ඥාන සම්පත්තියත් සමාධියත් වර්ධනය වීමෙන් සෝතාපන්න ඵලයට පත් වුණා වූ ආර්ය ශ්‍රාවකයෙක් සමීපේ අනිත්‍යතාදී ලක්ෂණ පිළිබඳව දුක්ඛතාදී ලක්ෂණ පිළිබඳව අනාත්මතාදී ලක්ෂණ පිළිබඳවත් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳවත් කොටින්ම කියනවා නම් බෝධිපාර්ශික ධර්ම 37 පිළිබඳවත් ඒ වාගේම බුදුරජාණන් වහන්සේ විසින් විවිධ න්‍යායන්ගෙන් විවිධාකාරයෙන් ඒ ඒ ධර්මතා ආස්වාද වශයෙන් ආදීනව වශයෙන් නිස්සරණාදී වශයෙන් මාර්ග වශයෙන් මාර්ගාංග වශයෙන් දේශනා කළා වූ ධර්ම කාරණා පිළිබඳව සෝතාපන්න ඵලයට පත් වුණා වූ පුද්ගලයෙකුට සමාන්තර ඥාන සම්පත්තියක් තිබෙන එනමුත් තවමත් සෝතාපන්න ඵලයට පත් නොවුනා වූ කල්යාණ පෘථග්ජනීන් වහන්සේලාට තිබෙන්නා වූ ඥාන සම්පත්තිය තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. මෙතනදී උන්වහන්සේලා සීලය සම්පූර්ණ කරන්නට උත්සාහවත් වීමෙන් සමත කමඨහන් වැඩිවීමෙන් විදර්ශනා භාවනා ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් ශබ්ද විසුද්ධිය යෙදීමෙන් නැත්නම් විසුද්ධීන් සත විසුද්ධිකරණය කිරීමෙන් යම් අවස්ථාවක ගෝත්‍ර භූ ඥානය දක්වා ඥාන සම්පත්තිය වර්ධනය කරනවද නමුත් තවමත් උන්වහන්සේලාට සෝතාපන්න ඵලයට පත්වන්නට හැකියාවක් නොලැබුණාද? එනමුත් එවැනි පුද්ගලයෙකුට සමාන සමාන්තර මේ ලෝකේ සත්‍යතාවයන් දකින්නා වූ ඥාන සම්පත්තියක් තිබෙනවද? ඒ ඥාන සම්පත්තිය තමයි ගෝත්‍රබු ඥානය කියලා කියන්නේ. ඒ ඥානීන් සමන්විත පුද්ගලයාට අපි කියනවා ගෝත්‍රබු පුද්ගලයා කියලා. අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේදීත් එහි අටුවාවේදීත් විශේෂයෙන් විභංග අටුවාවේදීත් විස්තර කරලා දක්වලා තිබෙනවා. එහෙනම් සෝතාපන්න ඵලයට පත්වෙන්න ආසන්න පුද්ගලයෙක් විදර්ශනා ඥාන සම්පත්තියක් තුළ ගෝත්‍ර වූ ඥානයක් උපදවාගෙන තිබෙනවා නම් ඒ ගෝත්‍ර වූ ඥානයේ ඉපදවීම සඳහා ඔහුට හේතු වුනේ ධර්ම මනසිකාරය. ඒ ධර්ම මානසිකාර්ය විදර්ශනානුකූලව දර්ශනයක් මූලික කරගෙන වර්ධනය කිරීමත් ඒ වාගේම ඒ ඥාන සම්පත්තිය වර්ධනය කිරීම සඳහා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී කොට ඇති පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාදී පංච ලක්ෂණයන්ගෙන් සමන්විත ඒ ධානාංග වර්ධනය කිරීමෙනුත් අර විදර්ශනාව ගෝත්‍රභූ ඥානීය මනාව පිහිටුවා ගැනීම සඳහා උන්වහන්සේලාට සමාධි සම්පත්තිය උපකාරී වෙලා තියෙනවා. එහෙනම් මේ ඥාන සම්පත්තියට ආසන්නම එක් කාරණයක් බවට පත් උනේ උන්වහන්සේලා විසින් පංච නීවරණ ධර්ම යටපත් කිරීමෙනොත් ඒ වාගේම ධානාංග පහක් ඉස්මතු කර ගැනීමෙනොත් උපදවා ගත්තා වූ සමාධිය. මෙතන අපි ඉගෙන ගන්න ඕන අප කල්පනා කරන්න ඕන හොඳ තැනක් තිබෙනවා ඒ තමයි එහෙනම් අපි සමාධිය වඩන්නේ කුමකටද කියන කාරණාව. එහෙමනම් දැන් ගොඩාක් අයට භාවනා කරනකොට අපි ඇහුවොත් ඇයි ඔබ භාවනා කරන්නේ කියලා බොහෝ දෙනා අවිද්‍යාවෙන් වැසුණු මෝහයෙන් වැසුණු මුලාවෙන් වැසුණු අරමුණක් ඔස්සේ එකවරම දෙන උත්තරේ තමයි නිවන් දකින්න කියලා. පිනත්නි සමාධිය වැඩුවා කියලා භාවනාවක් කළා කියලා කිසිම අවස්ථාවක නිවන් දකින්න පුළුවන්ද කියන කාරණාව බොහෝම පරිස්සමින් අරගන්නට ඕනේ. විශේෂයෙන් ඔබ අධ්‍යයනය කරනවා නම් දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් බොහෝ භික්ෂුන් වහන්සේලා තවත් භික්ෂුන් වහන්සේලා මුණ ගැහිච්ච ගමන් විශේෂයෙන් ඔය ආරණ්‍ය වාසී භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වහ අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ භාවනා කරනවාද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පරාජික ශික්ෂාපද පිළිබඳව සාකච්ඡා කරනකොට උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් විග්‍රහ කරනකොට ඒ පිළිබඳව දේශනා කරන කරුණොත් අටුවාචාරීන් වහන්සේලා සමන්ත පාසාදිකා අටුවාවෙහි විග්‍රහ කරන කරුණොත් සලකලා බැලුවාම භාවනා කරන භික්ෂූන් වහන්සේ කෙනෙකුට හෝ වෙනත් කෙනෙකුට නොකරන කෙනෙකුට වුණත් තවත් භික්ෂූන් වහන්සේ කෙනෙකුගෙන් උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් වඩනවද කියලාවත් අහන්න තහනම්. උත්තරීතර මනුෂ්‍ය ධර්ම සහ මනුෂ්‍ය ධර්ම කියලා ධර්මතා කොටස් දෙකක් තියෙනවා. මනුෂ්‍ය ධර්මතා කියලා කියන්නේ දන් දීම, සිල් රැකීම. සිල් රැකීමෙත් දස කුසලයේහි යෙදීමෙන් අවසන් වෙනවා මේ සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණ. එතකොට දස පුණ්‍යක්‍රියාව දස කුසල ක්‍රියාවෙන් ඔබට ගියා වූ සිත කය වචනේ සංවර කරන්නා වූ ඒ වාගේම අනිකුත් සීල සමාධි ප්‍රඥාදී ගුණස්කන්ධයක් තිබෙනවද? ඒ සියලු ගුණාංග ධර්මයන් උත්තරීතර මනුෂ්‍ය ධර්ම හැටියට සමන්තපාසාදිකා අටුවාවේ විනය අටුවාවේ බොහොම අලංකාරවත් ලෙස වර්ගීකරණය කරලා තිබෙනවා. එතකොට ඒ උත්තරීතර මනුෂ්‍ය ධර්ම පිළිබඳව යටත් පිරිසෙන් තවත් භික්ෂුවකගෙන් ඔබ වහන්සේ භාවනා කරනවාද කියලා අසන්නවත් තවත් භික්ෂුවකට කැප නැහැ කියලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒක නිසා ඒ කාරණා පිළිබඳවත් මනා අවබෝධයක් ඇති කරගන්න ඒව අහන ක්‍රම සාසනික විවහාර තියෙනවා ඒ සාසනික විවහාරයන් ඔස්සේ අසන්නට ඕනේ ඒ අසනු ලබන දෙයටත් අදාළ නැත්නම් උත්තර බඳිනු ලබන භික්ෂුව විසින් උත්තර දෙනු ලබන ආකාරයක් තිබෙනවා පිළිතුරු දිය යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඒ ආකාරයෙන් පිළිතුරු දෙන්නටත් ඕනේ ඒ ඒ ඔස්සේ ඒ කරුණු වැඩි දුරටත් තව දුරටත් හාරා ඇවිස්සීම් ආදී කටයුතු වල නිරත නොවන්නටත් කියලා බුදුරජාණන් වහන්සේ අවවාද දීලා තිබෙනවා. ඉතින් මේවා අපි ඉගෙන ගන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නකොට තමයි අපිට මේ ධර්මකාරණා ඊටා හොඳින් වටහා ගන්නටත් පුළුවන් වෙන්නේ. එතකොට උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලට එනවා කෙනෙක් නීවරණ ධර්ම යටපත් කරලා ධානාංග ඉස්මතු කරනවා නම් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වන කියන ධානයන්ට සමවදින්න පුළුවන් මට්ටමකට යම් කෙනෙකුගේ චිත්ත චෛතසික ධර්මයන් සංවර කරගන්නවා නම් ඒ ධර්මතා සියල්ලම උත්තරීතර මනුෂ්‍ය ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. කියන්නේ සාමාන්‍ය ජීවත් වෙන මිනිසෙකුගේ ස්වභාවය ඉක්මවා යන එයින් ඉහළට රැගෙන එන ධර්මතා හැටියට මේ ධර්මතාවයන් පිළිබඳව හඳුන්වනවා. එහෙනම් අපි සමාධිය වඩන්නේ අර කියපු ගෝත්‍ර භූඥානෙ උපදවා ගන්න. එහෙනම් අපිට සමාධිය අවශ්‍ය වෙන්නේ මොකටද? ධර්මාවබෝධය සඳහා. සෝවාන් ඵලය උපදවා ගැනීම සඳහා. සෝවාන් ඵලය උපදවා ගැනීම සඳහා කුමක්ද කරන්න ඕනේ? සීලය වර්ධනය කරලා සමාධියෙන් සිත දමනය කරලා ප්‍රඥාවෙන් අවිද්‍යාව, මෝහය, තණ්හාව දුරු කරන මට්ටමකින් ඒ ඥාන සම්පත්තීන් ඉස්මතු කරගෙන උපදවාගෙන ලෝකේ යථාර්ථය අපි එකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. ඒ යථා භූත ඥාන දර්ශනය උපදවා ගැනීම සඳහා කටයුතු කරන්නට ඕන. මේක හොඳට විග්‍රහ කරනවා මජ්ක්‍ධිම නිකායේන සබ්බාසව සූත්‍ර දේශනාව අධ්‍යයනය කළොත් ඒ සබ්බාසව සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සබ්බාසව සියලු ආශ්‍රවයන් දුරු කිරීම සඳහා පිළිවෙත් හතක් තිබෙන බව. ඒ පිළිවෙත් හතෙන් එක් පිළිවෙතක් තමා භාවනාව කියලා කියන්නේ. භාවනාවෙන් නැසෙන කෙලෙස් ධර්මක් තියෙනවා. භාවනාවෙන් නොනැසෙන කෙලෙස් ධර්මක් තියෙනවා. එතකොට නිවන් දැකීම සඳහා යම් කෙනෙකුට භාවනාව පමණක්ම උපකාරී වෙනවා කියලා කියනවා නම් ඒක අසත්‍යයක් බවට පත් වෙනවා. මොකද භාවනාවෙන් නොනැසෙන කෙලෙස් ධර්ම 6ක් පිළිබඳව 6ක් පිළිබඳව මේ සබ්බාසෝ සූත්‍රයේ දේශනා කරනවා. එහෙනම් කෙනෙක් භාවනාවෙන්ම නිවන් දකින්න උත්සාහවත් වෙනවා නම් අනෙකුත් ගුණාංගයන් 6 වර්ධනය නොකරනවා නම් ඒ කෙනාට ධර්මාවබෝධය සිදු වෙනවාද කියන කාරණාවත් මෙතනදී අපි පරීක්ෂා කරලා බලන්නට ඕනේ. හැබැයි අපි අද විවහාරිකව භාවනා කියන නාම මාත්‍රය විවහාර කරන තරමත් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකාටුව ධර්ම ග්‍රන්ථ තුල භාවනා කියන වචනය පරිහරණය කරන ආකාරයත් අතර ගත්තාම අහසට පොළවසේ මේ දෙක අතර පරතරයක් තියෙන බව නම් ත්‍රිපිටකය අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඒක නිසා පින්වත්නි මේ කාරණා ඊට හොඳින් තේරුම් ගන්නට ඕනේ. එතකොට අපි ප්‍රඥාව වර්ධනය කරන්න ගෝත්‍ර භූ ඥාන සම්පත්තිය දක්වා විදර්ශනා ඥානයක් වර්ධනය කරන්න නැත්නම් නාම රූප පරිච්ඡාදී ඥාන සම්පත්තීන් වර්ධනය කරන්නට ඒ සම්පත් වර්ධනය කරන්න, ගුණාංග වර්ධනය කරන්න, චිත්ත චෛතසික ධර්මයන් වර්ධනය කරන්න සිත ඒ මේ අත දුවන යම් ගමන් ස්වરૂපයක් වේගී ස්වභාවයක් තිබෙනවද ඒ වේගී ස්වභාවය පාලනය කරන්නට ඕන. ඒ වේගී ස්වභාවය ඇති වෙන්නෙම නීවරණ ධර්ම නිසා කියලා පංච නීවරණ ධර්මතාවයන් සහ විවිධ කෙලෙස් ධර්මතාවයන් නිසා කියලා කෙලෙස් මූලයන් උපක්ලේශයන් මේ ආදී ධර්මතාවයන් නිසා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනය තුල දේශනා කරලා තිබෙනවා. පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. එහෙනම් ඒ විදර්ශනා ඥානය තුල හිත හසුරුවලා ලෝකේ යථාර්ථය හඳුනගන්න කෙලෙස් යටපත් කරා වූ තදංග ප්‍රහාණයෙන් ප්‍රහාණය කළා වූ මට්ටමක් තිබෙනවා නම් වඩා දීර්ඝ කාලයක් ඔස්සේ වඩා සමාහිත සිතකින් යුක්තව ඒ ධර්මකාරණා දකින්නට ලෝකේ සත්‍යතාවයේ දකින්නට අනිත්‍යතාවයේ දකින්නට දුක්ඛතාවයේ දකින්නට අනාත්මතාවයේ දකින්නට ඒ වාගේම දුක්ඛ ලක්ෂණය දකින්නට සමුදය ලක්ෂණය දකින්නට නිරෝධ ලක්ෂණය දකින්නට මාර්ග ලක්ෂණය දකින්නට උපකාරයක් බවට පත් වෙනවා. එහෙනම් ඒ සඳහා තමා අපට සමාධිය අවශ්‍ය වෙන්නේ, නීවරණ ධර්ම යටපත් කිරීම අවශ්‍ය වෙන්නේ, ධානාංග ඉස්මතු කිරීම අවශ්‍ය වෙන්නේ. ආර අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරපු හැටියට කෙනෙකුට මේ ගෝත්‍ර භූ ඥානයේ දක්වා ගමන් කරන්න නම් අවම මට්ටමින් සමත කමඨහනක් වර්ධනය කරලා සම සමතලිස් කර්මස්ථාන තුළින් තමන්ට අනුරූප වන්නා වූ කර්මස්ථානයක් වර්ධනය කරලා ඒ කර්මස්ථානයේ උග්ඝහ නිමිති පටිභාග නිමිති කියන ඒ නිමිතීන් උපදවාගෙන ඒ අනුසාරයෙන් ප්‍රථම ධානයට ආසන්න වන්නා වූ උපචාර සමාධියත් අර්පණා සමාධියත් කියන මේ සමාධි මට්ටම් ඉස්මතු කරගන්නට අවශ්‍යයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්තත්, උපචාර සමාධියත්, අර්පණා සමාධියත් කියන මේ කරුණු හතර සම්පාදනය කරගන්නව නම් ඒ වාගේම එක ඇසක් ඇති තැනැත්තෙකු ඒ ඇස අර පරිස්සමෙන් පරික්ෂ පරිසං කරගන්නවා හා සමානව උපචාර සමාධි, අර්පණා සමාධි, උග්ඝහ නිමිති, පටිභාග නිමිති ආදී නිමිතීන් පරිස්සම් කරගෙන සිත තවත් দমনය කරමින් ලෝකයේ සත්‍යතාවය දකින්නට උත්සාහවත් වෙනවා නම් ඔහුට සමාධිය සම්පූර්ණ වෙනවා සමාධිය උපදවා ගන්න පුළුවන් ඒ සමාධිය විදර්ශනාව සඳහා ලෝකේ සත්‍යතාවයේ දැකීම සඳහා උපකාරයක් බවට පත් වෙනවා කියලා කියනවා. එහෙනම් ප්‍රඥාවට ආසන්න කාරණාව වුණා සමාධිය සමාධියට ආසන්න කාරණාව තමයි සීලය සීලය කිව්වේ ඇස කන නාසාදී ඉන්ද්‍රියන් එහෙම නැත්නම් සිත කය වචනය කියන මේ දොරටු තුන වඩාත් සංවර කර ගැනීමේ ප්‍රතිපදාව සීලය කියන්නේ සංයමයකටපත් වීම ඒ වාගේම සංවර කර ගැනීම සමතේකටපත් කර ගැනීම සමනයකටපත් කර ගැනීම කියලා ධර්මයේ තුල දේශනා කරනවා මේ ඉන්ද්‍රියන්ගේ ඇස කන නාසාදී ඉන්ද්‍රියන්ගේ සිත කය වචනේ ස්වභාවය තමා ඒ ඒ දොරටු වලින් ඇතුළු වන ඒ වාගේම සිත විසින් උපදවා දෙන යම් තාක් අරමුණු තිබෙනවද ඒ අරමුණු ඔස්සේ හරියට ගාල කඩාගත් ගවයින් රෑනක්සේ නැත්නම් වනයේ වාසය කරන කුළු ගවයෙක්සේ ඒ මේ අත දිව යෑම. දැන් හොඳම උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාධිය කිසිම අවස්ථාවක සීලාදී ගුණධර්මයක් රහිතව උපද්දවන්නට බෑ. යම් කිසි කෙනෙක් යම් පමණකට හෝ සීලය ආරක්ෂා කරමින් සීලය පිළිබඳව දැනගනිමින් ඉගෙන ගනිමින් ඒ වාගේම සතර සම්‍යක් ප්‍රධාන වීරයට අනුරූපීව ඒ වාගේම සීලාදී ගුණධර්ම කැඩෙන ආකාර හතරින් වර්ණනා නොකළ 16 ආකාරයකින් ඒ සීලාදී ගුණධර්ම පොදුවේ ආරක්ෂා කරන්නට උත්සාහවත් වෙනවා නම් අන්න ඒ කෙනාට සමාධිය සඳහා අවැසි මට්ටමට සීලාදී ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කරගන්නට පුළුවන් කියලා කියනවා. එතකොට එහි ආරම්භය තමා පංචශීලය. ඒ වගේම විකාල භෝජන ශික්ෂාපදයේ සහිත සිල්පද 6. ඒ වගේම අෂ්ටාංග සීලය, මෛත්‍රී භාවනාව සහිත නවාංග සීලයත්, දසාංග සීලයත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ගිහි පුද්ගලයන් හැටියට මේ සීලයකින් Tamanට සුදුසු Tamanට ආරක්ෂා කරන්නට හැකියාව තිබෙන යම් සීලයක් තිබෙනවද? ඒ සීලය සමාදන් වෙන්නට ඕනේ. මේකට හේතුව තමා සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ විශේෂයෙන් දේශනා කරනවා සෝතාපන්න ඵලයට පත්වීම සඳහා යම්කිසි පුද්ගලයෙක් යම් ආර්ය මාර්ගයක් වර්ධනය කරනවා නම් ඒ ආර්ය මාර්ගයට බැස ගැනීම සඳහා ඔහුට අවශ්‍ය කරන ප්‍රධාන කාරණා තුනක් හතරක් තිබෙනවා කියලා. ඒ කාරණා හතර තමා පළවෙනි කාරණාව බුද්දේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. බුද්ධේ ධම්මේ සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ධර්ම රත්නය පිළිබඳවත් සංඝ රත්නය පිළිබඳවත් ඊතා හොඳ මට්ටමේ තමන්ට ධ්‍යාන මාර්ගඵල උපදවා දෙන්නට සමත් මට්ටමේ පැහැදීමකින් විශ්වාසයකින් ශ්‍රද්ධාවකින් යුක්ත වෙන්නට අවශ්‍යයි කියලා කියනවා. ඒ වගේම අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝතේ යම් කිසි කෙනෙක් සමාධිය උපදවන්න ප්‍රඥාව වර්ධනය කරගන්න උත්සාහවත් වෙනවා නම් මේ රහතුන් වහන්සේලා විසින් නිවන පිණිස පවතින ඉෂ්ඨකාන්ත මනාප කියලා හඳුන්වන වර්ණනා කරන ලද සීලාදී ගුණ ධර්මයන් තිබෙනවා ඒ සීලාදී ගුණ ධර්මයන් වර්ධනය කරන්නට ඕනේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ එහි ආරම්භයේ හැටියට අපට පංචශීලය ගිහි පින්නතුන්ට පංචශීලය දේශනා කරලා තිබෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සීලය සමාදන් වෙන්නේ සමාධිය වර්ධනය කරන්න, චිත්ත දමනයක් සඳහා, චිත්ත දමනය ඇති කරගන්නේ ප්‍රඥාව වර්ධනය කරන්න, ලෝක ස්වභාවය වටහා ගන්න. එහෙමනම් සීලය රකින්නේ මොකටද? සමාධියට උපකාර පිණිස. සමාධිය වඩන්නේ කොමකටද? ප්‍රඥාවට උපකාර පිණිස. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කරනවා සීලයෙන් සමාධිය උපවත් කරන සීලයකුත් තිබෙනවා සමාධියෙන් ප්‍රඥාව උපවත් කරන ප්‍රඥාවකුත් තියෙනවා ප්‍රඥාවෙත් විමුක්ති විමුක්ති ඥාන දර්ශන මාර්ගාංග පරිපූර්ණ කරනු ලබන ප්‍රඥාවකුත් තිබෙනවා කියලා. එහෙනම් ඒ අනුසාරයෙන් මාර්ගය වඩා ගත්තොත් ඒකාන්ත වශයෙන්ම යම් කිසි කෙනෙක් හේතු සම්පත් සාධනය කරලා තිබෙනවා නම් ඒ කෙනාට මේ ආත්ම භාවයේ ඊට උසස් මට්ටමකට ලෞකික භූමිය ඉක්මවා වූ මට්ටමකට පැමිණෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. ඒක නිසා ඒ පිළිබඳවත් ඊට පරිස්සමෙන් අධ්‍යයනය කරන්නට ඕනේ. මේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් බුදුරජාණන් වහන්සේ පූර්ව භාග ප්‍රතිපදාව හැටියට දක්වනවා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාවට පිවිසීම සඳහා යම් දොරටුවක් තිබෙනවද? ඒ දොරටුවට පැමිණීමට හේතු වන අතුරු මාර්ගයක්සේ මේ සීලයත් සමාධියත් ප්‍රඥාවත් උපමාර්ගයක් හැටියට තථාගතයන් වහන්සේ විසින් දක්වලා තිබෙනවා. මෙන්න මෙතන වරදවාගෙන තමයි බොහෝ දේශකයන්න් වහන්සේලා විසින් දේශනා කරන්නේ විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයත් කියන මේ ධර්මාවබෝධයත් ප්‍රත්‍යවේක්ෂා ඥානයත් අත්හැර දමලා පූර්ව භාග ප්‍රතිපදාවම වර්ධවා වටහාගෙන මේ පූර්ව භාග ප්‍රතිපදාවට අයත් සීලයත් සමාධියත් ප්‍රඥාවත් නිර්වාණගාමී ප්‍රතිපදාව නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව කියලා දේශනා කිරීමෙන් වරදවාගෙන තිබෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා කිරීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමේදී සියලු දෙනා මිතාරි පරිස්සම් වන්නට ඕනේ. ධර්මයේ දේශනා කරන දේශකයන්න් වහන්සේලා නිවැරදිව ධර්මය අධ්‍යයනය කරන්නට ඕනේ. ශ්‍රවණය කරනු ලබන තැනැත්තුනොත් Tamanගේ නුවණින් ධර්මය වඩ වඩාත් ඉගෙන ගනිමින් පරීක්ෂා කර බලමින් ඒ ධර්ම කාරණා නිවැරදිද කියලා පරීක්ෂා කරලා බලන්නට ඕනේ. එතකොට දැන් උපමාවකට ගම්කො මෙහෙම අපි හිතනවා අපි කොළඹ ඉන්න කෙනෙක් කොළඹින් ගාල්ලට නැත්නම් අනුරාධපුරයට නැත්නම් රත්නපුරයට එහෙම නැත්නම් පොළොන්නරුවට මේ වගේ ප්‍රධාන නගරයකට යන්න කැමැත්තක් තිබෙනවා. අපි අපේ ගෙදර ඉඳන් එකපාරටම අපේ ගේ ඉස්සරහ දොරකඩ නැත්නම් අපේ ගේ ඉස්සරහා තියෙන පාරක පොළොන්නරුවට යන ගාල්ලට යන නැත්නම් වෙනත් ප්‍රධාන නගරයකට යන බස් රථයක් නවත්තන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා gederin එළියට බැස්ස තැන ඉඳන් අතුරු මාර්ගයක හෝ අතුරු මාර්ග කිහිපයක ගමන් කරලා ප්‍රථමයෙන්ම ප්‍රධාන නගරයකට ගමන් කරනු ලබන බස් රථයක් අරගෙන නැත්නම් වාහනයක් අරගෙන ඒ වාහනේ ඒ ප්‍රධාන ගමන් මාර්ගයට පිවිසෙන යම් බස් රථයක් තිබෙනවනම් ඒ බස් රථය හොයාගන්න. මෙන්න මේ වගේ තමයි පින්වත්නි පූර්ව භාග ප්‍රතිපදාව ලෝකෝත්තර ප්‍රතිපදාව ඉපදවීම සඳහා සප්ත විසුද්ධීන් වර්ධනය කිරීමෙනුත් ඒ වාගේම නව මහා විදර්ශනා ඥාන සම්පත්තීන් උපදවා ගැනීමටත් අවශ්‍ය කරන යම්කිසි ඥාන සම්පත්තියක් මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ වැඩිම තමයි මෙතනදී ගණනය කරන්නේ. එතකොට මෙතනදී අපි කිව්වා යම්කිසි කෙනෙක් මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් සමාධිය වඩමින් ප්‍රථමයෙන්ම ඒ කෙනා උත්සාහවත් වෙනවා මේ තමන් ධර්මය මෙනෙහි කිරීමෙන් ධර්මය සාකච්ඡා කිරීමෙන් දැන ඉගෙන ගැනීමෙන් ඒ ධර්ම කාරණා පිළිබඳව තමන්ගේ සැක දුරු කරගන්නට ඒ සැක දුරු කරගන්න පුද්ගලයාට අනතුරුව ඒ සැක දුරු කර ගැනීමෙන් මාර්ගය කුමක්ද අමාර්ගය කුමක්ද කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කුසල ධර්මයන් පිළිබඳවත් අකුසල ධර්මයන් පිළිබඳවත් කටයුතු කරන ආකාරයත් ඒ වගේම යෝනිසෝ මනසිකාර්ය වර්ධනය කරන ආකාරයත් පිළිබඳව බොහෝ විස්තර සහිතව දේශනා කරලා තිබෙනවා. එතකොට මේ ආකාරයෙන් යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයාට මග කුමක්ද නොමග කුමක්ද කියන දර්ශනීය මනාව නැත්නම් මාර්ගය මනාව දර්ශනය වෙනවා වාගේම ඒ කෙනාට ධර්මයේ පිළිබඳව නුවණින් සිහි කිරීමෙන් ලෝක ධර්මතාවයන්ට ස්වභාවික ධර්මතාවයන්ට ගලපා ගැනීමෙන් ගලප ගලපා නුවණින් විමසීමෙන් ඒ ධර්මයේ පිළිබඳව ලෝක ස්වභාවය පිළිබඳව සැක සංකා දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ විදිහට කටයුතු කරන පුද්ගලයෙක් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ඉන්ද්‍රියාදී ධර්ම වශයෙන් මේ ලෝකයේ තිබෙනා වූ බාහිර වූ අභ්‍යන්තර වූ ධර්මතාවයන් පිළිබඳව බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා සතිපට්ඨානාදී සූත්‍ර දේශනාවන් වල දේශනා කරලා තිබෙන ඒ ක්‍රමවේදයන් పూర్ව භාග ප්‍රතිපදාවන් අනුගමනය කරමින් මනස වඩනකොට ඒ මනස වැඩිීමේ ප්‍රතිඵලයක් හැටියට යම් කාලයකදී එයාගේ මනසට ප්‍රථමයෙන්ම මේ ලෝකයේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ග්‍රහණය කරන්නට අභ්‍යන්තර හෝ බාහිර පරිසරය තුල කිසිවක් නැති බවත් ඒ වාගේම මෙහි ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද ඉන්ද්‍රිය ආදී ධර්මතාවයන්හි සමූහයක් රාශියක් ස්කන්ධ ආදී වශයෙන් එකතු වීමක් පවතින බවත් අවිද්‍යාවෙන් වැසුණු නිසා තණ්හාවෙන් ග්‍රහණය කිරීම නිසා 1500ක් පමණ උපක්ලේශයන් සහ ප්‍රධාන ක්ලේශයන් හේතු කොටගෙන මේ වටහා ගන්න නොහැකිව මේ සසර ගමන සැරිසරනවා කියන තැනකට පැමිණෙනවා. අන්නේ පැමිණෙනකොට මම ඔබට කිව්වා මේ ඥානයේ මුලින්ම පහළ වෙනවා අනුමෝන් අනුමාන ඥාන වශයෙන්ොත් ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන්ොත් ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් එන්නේ සෝතාපන්න පුද්ගලයාට. අපි සියලු දෙනාටම මේ ඥානයේ ප්‍රථමයෙන්ම අනුමාන ඥාන සම්පත්තියක් හැටියට පහළ වෙනවා. ඒ විදර්ශනාදී කටයුතු වල යෙදෙනකොට විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය උපකාරී කරලා තිබෙන්නේ මේ සත්ව පුද්ගල සංඥාව දුරු කිරීම සඳහා උදාහරණයකට අපි ගමුකෝ අපි අපි හිතමු මේ විදිහට කෙනෙක් ධාතු මනසිකාරයක් වර්ධනය කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු මූලයන් වලට ස්වභාව ආකාරයන්ට අනුරූපීව අභ්‍යන්තර ලෝකයත් බාහිර ලෝකයත් පිළිබඳව පරීක්ෂා කරලා බලනවා එතකොට උපමාවකට ගත්තොත් අභ්‍යන්තර ශරීරයේ වශයෙන් තමන්ගේ ශරීරය පිළිබඳව උපමා කරන පුද්ගලයාට පඨවි ධාතු 20ක් දකින්නට ලැබෙනවා. ආපෝ ධාතු 12ක් දකින්නට ලැබෙනවා. තේජෝ ධාතු වල නානත්වයක් දකින්න ලැබෙනවා. වායෝ ධාතු වල නානත්වයක් දකින්නට ලැබෙනවා. එතකොට මේ නානත්වය විශේෂයෙන් දකිමින් දකිමින් හිතත් නීවරණයන්ගෙන් දුරු කරමින් ධානාංග ඉස්මතු කරමිනේ සඳහා උත්සාහවත් වන පුද්ගලයාට කාලයක් යද්දී මුලින්ම Tamanගේ මනසට නුවණට වැටහෙන්න පටන් ගන්නවා. මෙතන සත්වයේ පුද්ගලයෙක් ආත්මීය වශයෙන් ගන්නට දෙයක් නැහැ. මෙතන තිබෙන්නේ මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ විදිහට ගත්තොත් ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයක් ඒ ස්කන්ධ පහේ ක්‍රියාකාරීත්වයත් හේතුව සහ ඵලය කියන න්‍යායාත්මක දෙපාර්ශවයකින් තමයි දකින්නට ලැබෙන්නේ කියලා එයාට ඥානයක් උපදිනවා. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි මේක අනුමාන ඥානයක්. මේ ඥානය ඔස්සේ එයාට මුලින්ම සතුටක් ඇති වෙනවා ප්‍රමෝදයක් ඇති වෙනවා සිත දවතු තවදුරටත් සමාහිත වෙනවා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ලෝකේ සත්‍යතාවය යම් පමණකට දැනගත්ත දැකගත්ත කියලා. හැබැයි ඒක ධර්මාවබෝධය නෙමේ වරදවා වටහා ගන්නට එපා. ඒක ධර්මාවබෝධය සඳහා ප්‍රථමයෙන්ම ධර්මයේ පිළිබඳව සැකසංකා දුරු වන මට්ටමකට තමන්ගේ ඥාන සම්පත්තිය වර්ධනය වීමක් පමණයි. ගොඩාක් වෙලාවට මෙතනදී බොහෝ දෙනා වරදවා ගන්නවා අපට ධර්මය අවබෝධ වුණා කියලා. එහෙම කාරණාවක් මෙතන ඇත්තේ නැහැ. එතකොට මෙන්න මෙතනදී ඒ කෙනාට මුලින්ම ස්කන්ධයන් විදිහට ගත්තොත් රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්. ආදී වශයෙන් ස්කන්ධ පහක හේතුඵල ධමයකට අනුව ක්‍රියාකාරීත්වයක් තියෙන. ආහාර, කර්ම, ඍතු ඊළඟට විවිධ විවිධ காரணාවන් හේතු කාරණා කරගෙන හටගත්තා වූ ක්‍රියාදාමයක් ශක්ති සමූහයක් තිබෙන්නේ ක්‍රියාවලියක් තිබෙන්නේ කියලා අවබෝධ වෙනකොට ඒ සත්පුද්ගල සංඥාව පිළිබඳව යම් පමනකට අංශු මාත්‍ර ප්‍රමාණයකට අනුමාන ඥාණයෙන් අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධයක් ඇති වෙන තැනැත්තාට බුදුරජාණන් වහන්සේ මොනතරම් වීරියකින් මොනතරම් කාලපරාසයක් මේ කරුණ මේ මනසට කියා දෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න මොනතරම් වීරියක් ගත්තද කියලා මහා ශ්‍රද්ධාවක් උපදින. එතකොට බලන්න ප්‍රත්‍යක්ෂ ඥානයෙන් නෙවෙයි අනුමාන ඥානයෙන්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට යම් කෙනෙකුට අනුමාන ඥානයෙන් හෝ සීලය සම්පූර්ණ කිරීමෙන් සමාධිය සම්පූර්ණ කිරීමෙන් විදර්ශනා ඥාන වර්ධනය කිරීමෙන් මේ සත්පුද්ගල සංඥාව බිඳෙන ආකාරයෙන් යම් සිටවිල්ලක් මනාව වර්ධනය වෙනවද ඒකාන්ත වශයෙන්ම ඔහු බුදුරජාණන් වහන්සේ කුමන ආකාරයේ ආර්ය ධර්මයක්ද දේශනා කළේ කුමන ආකාරයේ ධර්මයක්ද අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨද රහතුන් වහන්සේලා මොනතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව පිළිබඳව මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ශ්‍රද්ධාව බොහොම බලගතුම මට්ටමේ ශ්‍රද්ධාවක් නොවුනත් යම් පමණකට අහේතුකව අවිද්‍යාවෙන් යුක්තව සාදුකාර දෙනවට වඩා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් දැක්ක අවස්ථාවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. එතකොට මෙහිම දිගුවක් හැටියට මෙහිම වර්ධනයක් හැටියට යම්කිසි කෙනෙකුට ගෝත්‍ර වූ ඥානය තුල මේ ඥාන සම්පත්තිය තුලම ඉදිරියට යෑම තුල මෙය වඩාත් ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමකට පවතිනවද අන්න ඒ අවස්ථාවේදී ඔහුට තථාගතයන් වහන්සේ පිළිබඳව පෘථග්ජන සත්වයට වඩා ඊටා හොඳින් වැටහෙනවා නැත්නම් අන්ධ පෘථග්ජන සත්වයට වඩා ඇතම් කල්යාණ පෘථග්ජනයන්ට වඩා බොහොම හොඳින් වැටහෙන්න පටන් ගන්නවා ඔහුට බුදුරජාණන් වහන්සේගේ නව අරහදී බුදුගුණ වඩා හොඳින් පැහැදෙන්න පටන් ගන්නවා. චිත්ත ප්‍රසාදය ඇති වෙනවා, අවබෝධයක් ඇති වෙනවා. ඔහුට ධර්ම රත්නයේ සාක්ෂාත් ආදී ගුණ පිළිබඳව ඊටා හොඳ අවබෝධයක් ඇති වෙනවා. ශ්‍රාවක මහා සංඝ රත්නයේ සුපටිපන්නතාදී ගුණස්කන්ධය පිළිබඳව මනාව වැටහෙන්න පටන් අන්න මෙතනට පැමිණියා වූ පුද්ගලයෙක් සිටිනවද ඒ වාගේ මේ ධම්ම ප්‍රත්‍යක්ෂ කරා වූ පුද්ගලයෙක් ඉන්නවද ඒ දෘෂ්ටි සම්පන්න පුද්ගලයා යථාභූත ඥාන සම්පත්තියෙන් යුක්ත පුද්ගලයා සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයා ගෝත්‍ර භූ ඥානයටපත් වෙච්ච පුද්ගලයා කිසිම අවස්ථාවක ශාස්ත්‍රෝත්ය තථාගතයන් වහන්සේ පමණයි තථාගතයන් වහන්සේගෙන් ඔබට මේ ලෝකේ නිවන් මඟ කියන්නට නිවන් මඟ සාක්ෂාත් කර දෙන්නට නව ලෝකෝත්තර ධම සාක්ෂාත් කරලා දෙන්නට කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා තමන්ගේ ශාස්ත්‍රෝත්වයට සාදුකාර දෙදී හිතින් කයෙන් වචනයෙන් සාදුකාර දෙදී භාග්‍යවතුන් වහන්සේ පත් කර ගැනීම සිද්ධ කරනවා. ඒ නිසා මොනම අවස්ථාවකත් එයා ධර්මය දැක්ක සමහර අවස්ථාවලදී අනුමාන ඥාණයෙන් දැක්ක සමහර අවස්ථාවලදී සෝතපන්න ඵලයටපත් වෙනකොට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැක්ක. ඒ නිසා එයාට අලුතෙන් බුදුරජාණන් වහන්සේ කවුද ධර්ම රත්නයේ කුමක්ද සංඝ රත්නයේ කවුද කියලා විග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා දෘෂ්ටි සම්පන්න පුද්ගලයා ආර්ය පුද්ගලයා සෝතාපන්න පුද්ගලයා. ඒ වගේම ඉන් ඔබට සිටින ආර්යෝත්තමීන් වහන්සේලා ජීවිත හේතුවක් නිසාවත් සාංශාරික හේතුවක් නිසාවත් කිසිම අවස්ථාවක වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් සරණ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රෝත්වයට පත් කරගන්නවා මේ ජීවිතයට පමණක් නෙමේ සසර සැරිසරන තාක් ඒකෙනා තමන්ගේ ශාස්ත්‍රෝත්වයට බුදුරජාණන් වහන්සේ පත් කරගන්නවා කියලා. ඉතින් මේ සම්බන්ධව තව කාරණා ගොඩක් කියන්නට තිබුණත් අදට નિયમિત කාල පරාසය අවසන් අප හිතනවා මේ ධර්මපරයය ඊටා හොඳින් විග්‍රහ කරලා බැලුවොත් ඔබට හොඳට වැටහෙවි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හඳුන ගන්න තියෙන ප්‍රතිපදාව කුමක්ද ඒ හඳුනා ගැනීම තුළ ඒ ආර්ය ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම පැමිණෙන්නේ කොතනටද කියලා. එතකොට යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලය පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සසර ගමන පිළිබඳව හේතුඵල දහම් පිළිබඳව ඒ වගේම වෙනත් අනිශ්චිතයන් පිළිබඳව සැකය විනාශ වීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ සීලබ්බත පරාමාසයත් විචිකිච්ඡාවත් කියන ධර්මතා දෙක සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා යම් ප්‍රතිපදාවක් ආරම්භ කරනවද ඒ ප්‍රතිපදාව තුළ මනාව සංවර වෙනවද ඒ සෑම අවස්ථාවකම එතෙන් සිටම නැසෙන්නට පටන් ගන්නවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒ නිසායි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමත කමඨහන කොපමණ වැඩුවත් එහිදී තදංග ප්‍රහාණයෙන් සහ වික්කම්බන ප්‍රහාණයෙන් කෙලෙස් ධර්ම යටපත් වුණත් යම් කිසි කෙනෙක් විදර්ශනාව වඩන්න පටන් ගන්නවා නම් එයා සමුච්ඡේද ප්‍රහාණය අරමුණු කරපු ඒ වාගේම තදංග ප්‍රහාණය සහ විකාම්බ්‍රණ ප්‍රහාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. ඒක නිසා මේ කාරණාත් හොඳට සිහිය තබාගෙන Tamanගේ ඒ ධර්ම දැනුම වර්ධනය කරගන්න. නමුත් තවත් ඔබට මේ පළවෙනි කාරණාව යටතේ දේශනා කරන්නට තිබෙන කාරණාවල අපි කාරණා කීපයයි ඔබට කියා දෙන්නට යෙදුනේ. අද දවසම අපි ගත කළේ මේ එක කාරණාවක් අරගෙන මේ කාරණාව ධර්මය තුලින් ඉතා පැහැදිලිව දකින්නේ කොහොමද කියන කාරණා කියලා දෙන්න. තව කාරණා 15කට 16කට වැඩි ප්‍රමාණයක් මේ විදිහටම ඔබට කියා දෙන්නට තිබෙනවා. ඉතින් ධර්ම දේශනාව මතක් දීර්ඝ වුණත් මේ ධර්ම කාරණා පිළිබඳව කාලය අරගෙන කියා දීමෙන් අපි කල්පනා කරනවා ඔබට වඩා හොඳ අවබෝධයක් ඇතිවන්නට ඇති කියලා. ඉතින් අද දවසේත් ඒ ආකාරයේ ඊට වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරන්නට ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මිය සහ පවුලේ සියලු දෙනාත් ඒ වගේම සහෝදර සහෝදරයන් නෑදෑහිත මිත්‍රාදීන් සියලු දෙනාමත් දායකත්වයේ දරනවා. ඒ වගේම පින් අනුමෝදන් කිරීම වශයෙන් ක්‍රිස්තිද සිල්වා පියාණන් වහන්සේ ඩඩ්ලි ෂෙල්ටන් ද සිල්වා මහතා රන්දිල් ප්‍රසාද් සහෝදරයන් දෙදෙනා දයාවතී ගමගේ ආච්චි අම්මා කොරනේලි සිල්වා සීයා සහ නාමලී මුතුකුඩ අක්කා යන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධනුෂ්කා මිතිලාද සිල්වා ඇතුළු පවුලේ සියලු දෙනාටත් සහෝදර සහෝදරයන් ආදී සියලු දෙනාටමත් ආශිර්වාද බලාපොරොත්තු වෙනවා ආයති භවයක වහවහ නිවන් සුවෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ධනුෂ්කාද මිතිලාද සිල්වා මහත්මියගේ 18 වන ජන්මෝත්සවය ජූලි මාසයේ 18 වන දිනට යෙදී තිබීම නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා අද දවසේ මේ පින්කමේ ආශිර්වාදයේ බලාපොරොත්තු වෙනවා. මේ පින්තුන්ගේ සත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා සෙද්ගාතා සජ්ජායනා කරලා ආශිර්වාද කරනවා සීලු දෙනාගේම ජීවිත වඩාත් පුණ්‍යකාමී ජීවිත බවට පත්වෙත්වා ඒ වගේම අභිමතාර්ථයන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා මියගිය සීලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාටමත් නිවන් සුවේ සඳහාත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් සියලු යහපත පිණිසත් නිවන් සම්පත් පිණිසත් අද දවසේද මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම් ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති අදත් පින්බර වූ දේශනාව දේශනා කොට වදාළ පූජ්‍ය රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය ඇලවල සුධම්ම ස්වාමින් වහන්සේට පදහපී වන්දනින් යුතුවයි පුණ්‍යානුමෝදනායි කර සිටින්නේ අද සද්ධම්ම මදු සුමතුර ධර්මදේශනාව සඳහා බැරපෙන ඇරවූ මේ මාස 18 වන දින තම ජන්මදිනය සැමරීමට අපේක්ෂාවෙන් සිටින ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ දුවාදරුවන් ස්වාමි පුරුෂයා සහ සියලුම සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතවතුන්ට කඩිනමින් වහවහා නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට මේ මහා කුසල කර්මය හේතු වාසනා වේවා. ඔවුන්ගේ මෙලොව ජීවිතය සාර්ථක වේවා. සියලු යහපත් බලාපොරොත්තු මුදුන්පත් වේවා. දනුෂ්කා මහත්මිය ඇතුළු එතුමියගේ ආදරණීය දුවදරුවන්ට ස්වාමි පුරුෂයාට සහ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා. එතුමිය නමින් මිය පරලොව ගිය කිස්ටිද සිල්වා ආදරණීය පියාණන්ටත් W ෂෙල්ටන් ද සිල්වා සහ රන්දිල් ප්‍රසාද් සහෝදරයන් දෙදෙනාටත් දයාවතී ගමගේ ආදරණීය මිත්තණියට සහ කොරනේලිස් සිල්වා ආදරණීය සීයාටත් නාමලේ මුතුකුඩ අක්කා ඇතුළු එතුමිය නමින් මිය පරලව ගිය සෑම සියලු ඥාතීන් කෙරෙහිම මේ කුසලයේ අනුමෝදන් වීමේ ශක්තිය ඇති වේවා. සියලුම මියගිය ඥාති හිත මිත්‍රාදීන් මේ මහා කුසලය අනුමෝදන් වෙත්වා. එසේම සුජීවත්ව සිටින ධනුෂ්කා මිතිලාද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට දුවා දරුවන්ට ස්වාමි පුරුෂයාට මෙලොව ජීවිතය යහපත් කර ගනිමින් පරලොව ජීවිතය යහපත් කර ගන්නට මේ කුසල කර්මය අත්‍යන්තයෙන්ම ශක්තියක් වේවා එසේම සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත්වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි.